දැන් අපි මෙතන ඉඳලා සුළු කාලයක් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන අපි ගිය සුමා ගිය සති ගිය වාරෙත් අවසාන ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නේ සාකච්ඡා කරන්න නැතුව නතර කෙරුවේ ඒකත් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ යෝගාවචරයට භාවනා පුහුණු කිරීමේදී සමහර අවස්ථා සමහර ආචාර්යවරුන් පළමු මේ පුද්ගලයා කුමන චරිතයකට අයත්දයි විමසා බලන බවත් මේ චරිත රාග චරිත ද්වේෂ චරිත ආදී වශයෙන් කොටස් කීපයකට බෙදාවන් කරන බවත් අසා ඇත. ගරු ස්වාමින් වහන්සේ මේ කියනා වූ පුද්ගල චරිත මොනවාදයි පහදා දෙන්න යනු ප්‍රධාන භාවනාවකට පිවිසීමට පෙර ඒ ඒ පුද්ගල චරිත වලට ගැළපෙන මූලික භාවනා මොනවාද? ඉතින් මේ ප්‍රශ්නට නම් බොහොම අදාළයි අද අපි මේ ඉදිරි කරගත්ත ඉදිරිපත් කරගත්ත චතුරාර්යක භාවනා මම ඒකෙදි මතක් කරන්න යෙදුනේ මේ චතුරාර්යක භාවනා වලින් පටන් ගන්නවා නම් මේ මේ ප්‍රශ්නේ මතුවෙනවා. මම මේ චතුරාර්යක භාවනා කරන්නේ රාග චරිත නම් අපිට අපිට අසුබ භාවනා කරන්න වෙනවා. ද්වේෂ චරිත නම් මෛත්‍රී භාවනා කරන්න වෙනවා. ඒ විදිහට මේ චරිත ලක්ෂණ මොකක්ද කියලා දැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා පන්සල් වල සාමාන්‍යයෙන් කෙරිච්ච ක්‍රමේ තමයි මේ ඉතින් පැවිද්දට කවුරු හරි ආවොත් මේ එමනේ ඉසල භාවනා කෙරුණේ පන්සල්ට ගිහිල්ලා ඉතින් කාලයක් නතර වෙලා ඉඳලා යහමතුරුන්ගේ කමටහන් ගන්න භාවනා කරනවා. ඒ යහමතුරු ගියාම දෙනවලු ඉඳලා අතු ගන්නයි කියලා. ඉතින් දවසක් විතර දෙකක් විතර අතු ගන්නකොට ඒ කියන්න පුළුවන්ලු ඉඳලා අරගත්තාම බස බස බස කාලා අර තියෙන වැලි ටිකත් එක්ක විහි කරලා මිදුල අමදිනවනම් ඒක ස්වරූපයක්. එහෙම නැත්නම් භාගයක් අමදලා කොස්ස පැත්තක දාලා පැත්තකට තුරනම් තව චරිතයක්. එහෙම නැතුව හරියට මේ වැලි කැට එක දවසකට එක පැත්තකට අනිත් පැත්තට ආව පැත්තට හොඳට වැලි ටික තියාගෙන මේ දෙවියන් බ්‍රහ්මයන් බැලූ කෙනෙකුට හිත පහදින විදිහට අමදින්න පුළුවන් නම් ඒක විදියක් කියලා මේ ඒ අතුගාන ස්වරූපෙන් කියනවායි කියලා තියෙනවා. ඒක තමයි ඉස්ලාම දෙනවාගේ වත් පිළිවෙත් දෙනවා. අපේ සාමාන්‍ය මේකට hina වෙන්න කතාවක් කියනවනම් කියන්න දෙන්නේ ඔය ගංගේවල් වල මේ කෙල්ලෙක් බලන්න එහෙම ගියාම මනමාලයත් පරීක්ෂා කරන්නේ ඒ වගේ තමයි. අන්නාසිගිරියක් කපන්න දෙනවා. අන්නාසිගිරිය කපනකොට ලෙල්ලට ගොඩාක් අහුවෙන්න මදේ විතරක් ඉතුරු වෙන්න කැපුවොත් මේක නාස්තිකාරයක් කියලා ඒත් කෙල්ල දෙන්න ඇතිලු. අන්නාසිගිරිය පොත්තේ යන්තම් කවල ඇහි ගොඩාක් ඉතුරු වෙන්න කැපුවොත් ලෝභය කියලා ඒ දෙන්නෙත් නැතිලු. කපන්න ගියාම අර එහෙම හැමතැනම ගා ගන්නවා අර මේ කරනවා ඒ කෙල්ල දෙන්නෙත් නැතිලු. හරියට හුවක් ගෙඩියක් කුරුට්ට තියලා රහින්න හරි අන්නාද ගෙඩියක් කපන්න හරි දන්නවනම් තමයි කෙල්ලෙක් හරි දෙන්නේ. ඒ වගේ තමයි වැඩක් කරන්න ගියාම අපේ සිංහලේ තියෙන්නේ ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ හානා හීය පානාඬ හැරෙන් දැනේ මිනිහා නොමිනිහා කඩි අන කඩිසරෙන් දැනේ අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනේ කියලා සතා එන්නේ පොල් ගහ කන්නද කේල් ගහ කන්නද කියලා පරණ මිනිසුන්ට තේරෙනවා භාවනාවේදීත් ඕකම තියෙනවා. නමුත් අපි මේ ධම්රේ පදනේ මේ මේ වැඩ පිළිවිද අපි මුලින්ම පටන් අරගත්තේ මේම ප්‍රශ්නයක් අපිට තියෙනවා. අන්නේ ප්‍රශ්නේ මගාරවාගෙන යන්න තියෙන මම දන්නේ මොන ක්‍රමයට අපිට ඉදිරිපත් ක්‍රමයක්ද කියලා වටිනාම දේ තමයි සතිය. මේ සිහිය මුල් කරගෙන ගියොත් ඒ පුද්ගලයාට ගුරුවරයෙක් හිටියොත් වඩා හොඳයි. නැති වුණත් තමන තමන්ගේ චරිතය දැනගෙන මේ භාවනාවට ඉදිරිපත් වෙන බාධක ධර්ම අවබෝධ කිරීමෙන් තමන්ගේ චරිතය කියා ගන්න පුළුවන් ශක්තියකට එනවා. ඉතින් ඒක නිසා මේක තමයි එක ක්‍රමයක් චතුරාර්යක භාවනාවට චරිතය හොඳට දන්න ගුරුරෙක් ලව්වා කියෝලා මේ නැත්නම් ප්‍රශ්න කරලා හැසිරිලා මේ කියන්න පුළුවන්. ඒ අනුව චතුරාර්යක භාවනාව එකක් පටන් ගන්න මූල කර්මස්තන්ට යන්න පුළුවන්. දේශනා මම දක්කරුවේ ඒව එහෙම මොනවාක්වත් නැතුව අපි ආනාපාන සතියට ගියා නම් ආනාපාන සතිය කරගෙන යනකොට අපිට පේනවා ඒක විනාඩියකින් දෙකකින් නැත්නම් ආනාපාන රවුමකින් දෙකකින් ඕක එක්ක හිතවිල්ලකට එක්ක සද්දයකට එක්ක වේදනාවකට ඕක කැඩෙනවා. ඒ කැඩෙනකොට ඒ රාග චරිතයට නම් මේක දැන් මේ ආනාපාන මෙහෙම කරගෙන ඉඳලා මම කවදාද මේක පිළියෙල කරයිද එහෙම කෙරුවොත් එහෙම මට එක්කෝ මේ කරන යන අධ්‍යාපනය කරගන්න හම්බ වෙන්නේ නැත්නම් මගේ මේ බිස්නස් වැඩ කරගන්න හම්බ වෙන්නේ ගෙදර දොරේ වැඩ කරගන්න හම්බ වෙන කියලා ආනාපානෙට වැඩිය එදිනෙදා ලෞකික ජීවිතේ වැදගත්කම් මතුවෙච්ච ගම ආනාපාන ඇතරලා දාලා අර පුංචි බාධාවකින් නැගිටලා යනවා ද්වේෂ චරිතයට වෙන්නේ ඒ හිතවිල්ල කාපු ගමන් ඒ හිතවිල්ලත් එක්ක රණ්ඩු කරනවා වේදනාවක් ආපුවාම වේදනාවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සද්දයක් ආපුවාම මේ සද්දෙත් එක්ක ගැටිලා ඉතින් ඒ ආනාපානෙ බොහොම ඉක්මනට පාවා දීලා බොහොම ඉක්මනට වැඩේ අතහැලා දාලා දුවනවා. මෝහ චරිතයට මෙනෙහි කිරීමක් හෝ කලින් සක්මන් කිරීමක් හෝ කරන්න නැතුව වාඩි වුණොත් බොහොම ඉක්මනට නිින්දට වැටෙනවා. ආනාපානෙ නොදැනී යනවා. අන්න මේ විදිහට ඒ ආනාපානෙ කරගෙන යනකොට අපිට මේ හැම වෙලාවෙදීම බාධාවක් මාර්ගෙන් පේන්නේ අපේ චරිත ලක්ෂණයක්. අපේ මනාපයක් අපේ රුචි අරුචිකම. ඉතින් ඒක නැති කරන්න නෙමෙයි අපි ආනාපානේ සතිය කරනකොට බලාපොරොත්තු වෙන්නේ. ඒ චරිත ලක්ෂණය එනේන බාධාව හොඳට හදෑරීම තුලින් ගුරුරෙක් එක්ක හෝ තම දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආනාපාන සති භාවනා වගේ දෙයක් කරන්න පටන් අර ගන්නකොට තමන්ගේ චරිතය පිළිබඳ විවේචනාත්මකව මතුවෙන බාධක ධර්ම මොනවද කියලා දැනගැනීමේ ආනාපානෙට යොදන සතියෙම බාධක ධර්මයට සාදරව මුහුණ දීමට සතියෙම යොදවනවා නම් මේ චතුරාර්යක භාවනා මොනෝකින් වෙන දේ වුණත් සතියෙම පරිමහගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් තමයි අපිට මේ චරිත කියවීම අවශ්‍ය වෙන්නේ. මේක විසුද්ධි මාර්ගයේ සෑහෙන වෙලා අරගෙන කරලා තියෙන වැඩක්. මේ පෙන්ලා දීලා තියෙනවා කොහොමද කරන්න කියලා. එතකොට ඔය මේක සම්බන්ධයෙන් මේ බුරුම ආචාර්යවරු හරීම දක්ෂයි. මොකද හේතුව ඒක රටේ අභිධර්මයේ බොහෝමත්ම ප්‍රසිද්ධයි. සාමාන්‍ය පුද්ගලයෝ පවා තව කෙනෙක් දිහා බලනකොටම ෆොටෝ එකක් දිහා බැලුවත් හැසිරලා බැලුවත් එයා සාමාන්‍ය කියනවා මෙයාගේ තියෙන චාරාග චරිතය, ද්වේෂ චරිතයක් කියලා. මොකද අර අභිධර්මයේ තියෙනව හොඳට කටපාඩම්. ඒ ලොකු ස්වාමීන් වහන්සේලා ගාවට ගියාම සම්පූර්ණ ඒගොල්ල කරන්නේ කතාවට කරනවට වැඩිය මේ පුද්ගලයා හැසිරෙන හැටි බලන්නේ. බලන්නේ ඉතලා හැරෙනකොටම භාවනා කරන්න ගිය කෙනෙක් නම් පුදුම විවේචනාත්මක කියලා දෙනවා කොහොමද හැතිරෙන්නේ කොහොමද කරන්නේ කියලා කියලා දෙනවා. Tamanට අදාළ කෙනෙක් නෙවෙයි නම් හිතට අරගෙන කරබන්නිකයි. නො මොනවක් කියන්නේ නැහැ. මේ ඇවිල්ලා යන කට්ටිය නම් කියන්නේ නැහැ. භාවනා කරන්න ගියාට පස්සේ ගුරුවරයා ඉදිරියට යන හැටි, පත්ක දෙලලා වඳින හැටි, කතා කරන හැටි සෑම දෙයකින්ම ඉරියව් කියවනවා. ඉතින් ඒකලෙල හැංගීමක් ගන්නවා. හැබැයි කියන්නේ නැහැ ඒගොල්ලෝ මොකද මේ තාම ස්ථිර නැති නිසා. ලංකාවේ ඒක එච්චරම තද බලව කෙරෙන්නේ නැහැ. මොකද අර මේ මූල මේ අභිධර්ම පිළිබඳ තදම ගැඹුරට හදාරීම ලංකාවේ ඒ බුරුම රටේ විතර කෙරෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ සතියේත් එක ලක්ෂණයක් තමයි පූර්ව නිගමන ප්‍රතික්‍රියා නැතුව භාවනා කරනකොට එන දේ එන හැටියට බාර ගන්නවා. බාර ගන්නකොට බාර ගන්නවා ටික කාලයක් කරනකොට Tamanටම තේරෙනවා මගේ භාවනාවට බාධා වෙන්නේ හිතවිලි. මගේ භාවනාවට බාධා වෙන්නේ සද්ද. මගේ භාවනාවට බාධා වෙන්නේ වේදනා. නැත්තම් නිදිමත මොනවා හරි කියලා ඒ ලකුණ දැනගත්තට පස්සේ උගා කිට්ටුයි Taman ඒ Tamanගේ චර්චේ මොකද්ද කියලා කියාගන්න. මේක මට තවත් හිත ඇදිච්චි කතාවක් තියෙනවා ධම්මපදට්ට කතාවේ ටිකක් දිගයි මම කෙටියෙන් සඳහන් කරනවා ඒක hina වෙන්න පුළුවන් ඒකෙත් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සවැත්නුර ජේතවනාරාමේ හිටපු වීදියක වෙලෙන්දරික ඔක්කොම එකතු වෙලා ඒ වීදියේ හිටපු එක්කෙනෙක් මැදිහත් වෙලා හිතලා තියෙනවා අපේ වීදියේ කට්ටිය එකතු වෙලා දැන් ওই තියෙන අපේ බෞද්ධ සමිතිය වගේ එකක් ඇතිකන අපි දානයක් දෙමු කියලා. ඉතින් අර වීදියේ හිටපු හැම කෙනෙක්ම හරි සතුටු වුණාලු. අනේ අපිට හොඳ සංවිධායක හම්බුනේ කියලා. ඉතින් ඒ ඇත්තෝ තම තමන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ අඹදරුවෝ සතුටුනාලු අපිත් එනවා අපිත් කරනවායි කියලා. ඉතින් දාන සංවිධානය කරන්න ගියාම හරියට සම්මාදම් බඩුත් හම්බුනාලු මේ මිනිස්සුත් උදව් කරලා තියෙනවා. ඉතින් මේ වගේ දවල් දානෙට බුද්ධම මිහිරියට දානේ හරි ගසලා සංඝවංශයට දාන දුන්නට පස්සේ දැන් සංඝවංශය බණ කියනවා. අර පිටිසට ඒ දානේ පේවින පේවිල ලස්සන නිසා හැම කෙනෙක්ම බොහෝම සද්ධාවේ දැන් මේ තමන් ඇත්තටම මේ තම සතු දෙයක් අනුන්ට දීලා බණක් අහලා සතුට වෙනවා දකින්නට සංවිධායකව කල්පනා කරාලු මේ පිටිස දැන් විසිරලා ගියොත් ආයෙත් වැටෙන්නේ අර තිබුණු තණ්හාමාන දිට්ඨිය වලට මේගොල්ලෝ දිගටම මේ පුණ්‍ය කර්මකයේදලා මේ පිම්බීමේ ඉන්නවනම් හොඳයි නේද කියලා ඒ සංවිධායකයා කිට්ටු කට්ටියන් ඇහවලු අපි මෙහෙම වැඩක් කරමුද මේ පිරිසකින් අවසරයක් තියෙනවා අද මුළු රැය පුරාම බණ කියන්න කියලා ආරාධනා කරමු කියලා. එහෙමනම් මම සංඝයාට ආරාධනා කරන පිරිසකින් අහලා බලමු කියලා. ඉතින් අර පිරිස බණ නැගිටතර පස්සේ කියලා තිනවා දැන් අපි ගෙදර ගියොත් ආයෙත් වැටෙන මේ වගේ වැඩකට නේද? එතහා අපි ඔක්කොම එකතු වෙලා අද මේ 35 බණක් මුළු රැය පිස්සේ බණ. ඕක තමයි ඉස්සර තිබුණ තියෙන ක්‍රමය. දැන් තමයි මේ රේඩියෝ එකාවට පස්සේ තමයි පැයේ බණ තියෙන්නේ. ඉස්සර තිබිලා තියෙන මුළු රැය බණ. ඉතින් ඒ පිරිස කියලා දෙනවා හා කියලා. ඊට පස්සේ මේ කට්ටිය කියලා තියෙනවා එහෙනම් දැන් ගිහිල්ලා ඔක්කොමලා හැන්දෑව පහමාර වෙනකොට එන්න ඕනේ මල් පූජා කරලා ඒ කටයුතු කරලා අපි බණට ආරාධනා කරනවා. ਸਰවඥාන්තර කියලා මතක් කරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ අපිට රැයට ස්වාමීන් වහන්සලා තුන්නමක් අපිට වැඩෙන් ලබන්න අවශ්‍යයි. බණවර තුනට තුනමයි බණ කියන්නේ.